හොඳයි. එහෙනම් මේ සාවධානව අහලා යනවා පිළිපදින්න. විශේෂයෙන්ම මේ මහත්මාට දැන් සෑහෙන කාලයක් භවනා කරලා බලපු කෙනෙක් නිසා රූප නිරෝධයට පත් කරගත හැකි ආකාර පිළිබඳ සරල දේශනාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන ඒ ආකාර වලින් කවර ආකාරයකින් හෝ අනුගමනය කිරීම තුළින් මේ රූප නිරෝධයට සිතපත් කරගෙන ඒ ඉක්මවා යන නිවන ලබා ගැනීමට හැකියාව ලැබේවා කියන අදහස පෙරට කරගෙනයි මෙම දේශනාව ඉදිරිපත් කිරීමට අප අදහස් කළේ. බුදුරජාණන් වහන්සේ මෙහෙම ගාථාවක් දේශනා කරලා තියෙනවා. නසඤ්ඤේ සංඤේ නවිසඤ්ඤේ සංඤේ නෝපිය සංඤේ න විභූත සංඤේ ඒවං සමේතස්ස විභූති රූපං සංඥා නිදානා හේ පపంచ සංඛා මේ ගාථාව තියෙන්නේ සුත්ත නිපාතයේ කලා විවාද සූත්‍රයේ ගාථා රාශියක් තියෙන එකෙන් එකක්. න සංඤේ සංඤේ විකුත් ප්‍රකෘති සංඥා එකක්වත් නැහැ. කියන්නේ අපි ප්‍රකෘති වශයෙන් ඉන්නකොට රූප සංඥා ඇති වෙනවා, ශබ්ද සංඥා ඇති වෙනවා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, විවිධ සිතිවිලි පිළිබඳ සංඥා පහළ වෙනවා. මේ සංඥා කිසිවක් නැහැ. න සංඤේ සංඤේ දැන් විසඤ්ඤ සංඤේ සිහි මූර්තාවේ ලබාගේ තත්යකටපත් වෙලත් නෙවෙයි. දැන් විභෝති සංඤේ වගේම මේ සංඥාවක් ඉක්මවා ගොසිනුත් නැහැ. දැන් සංඥාවක් ඉක්මවා යන්නේ අරූපාවචර ධානය වලට සිතපත් කර ගන්නා විට බුදුජානන් වහන්සේ පළමුවන අරූපාවචර ධානයට සිතපත් කර ගන්නා විට හි තියෙන தත්ත්වය ප්‍රකාශ කරනවා. සබ්බසෝ රූප සංඥාන සමතික්කම පටික සංඥානං අත්ංගම නානත් සංඥානං අමනිසකාර අනන්තෝ ආකාශෝති ආකාසානං ඡායතනං උපසම්පජ්ජ වේරති සියලුම රූප සංඥාවන් සමතික්‍රමණය කළා පටික සංඥාවන් ඉක්මවා යමින් නානත් සංඥාවන් මෙනෙහි නොකර අනන්ත ආකාශය මෙනෙහි කරමින් ආකාසානං ඡායතනෙට පැමිණ වාසය කරනවා කියන එකයි අදහස මේ මෙහි කියන සියලුම සංඥා කියන්නේ කාමාවචර සිත් සහ රූපාවචර සිත්. එතකොට ඒ ආකාරයෙන් ඒ ඒ එවැනි සංඥා සමතික්‍රමණය කරලා නැත්නම් ඉක්මවා ගොසිනුත් නෙවෙයි. නෝකිය සංඥා. නමුත් සංඥාවක් නැත්තේත් නැහැ. ඒවන් සමේතස්ස විභෝති රූපම් මෙන්න මේ විදිහට පිළිපදින කෙනාට රූපේ නිරුද්ධ කරන්නට පුළුවන් වෙනවා. එහෙම නැත්නම් ඔබ අනිත් පැත්තට යන්න පුළුවන් රූප නිරෝධයකට සිතපත් කරගත් කෙනාගේ සිතේ රූප රූපය මොනවාකයි. ප්‍රකෘති සංඥාත් නෑ, සීසම් නැති වෙච්ච වාගේ තත්ත්වයකුත් නෙවෙයි, අරූපාවච ධ්‍යාන තත්ත්වයටපත් වීමකුත් නෙවෙයි, සංඥාවක් නැත්තේත් නෑ, සියුම් සංඥාවක් තියෙනවා. ඊට අන්තිම පදය තමයි සංඥා නිදානයි පපංච සංකා මොකද එහෙම වෙන්නේ සංඥාව නිදාන කොට තමයි නිදාන කොට සංඥාව හේතු කරගෙන තමයි මේ ප්‍රපංච ධර්ම කෙනෙකුගේ සිත තුළ ජනිත වන්නේ. එතකොට ප්‍රපංච ධර්මයේ කියන එකෙන් අදහස් කරන්නේ සංසාරයේ දිගින් දිගට යොදවනු ලබන සංසාර සාගරයෙන් මිදීම ප්‍රමාද කරවනු ලබන ධර්ම වලට. මේ ප්‍රධාන වශයෙන් තුනක් තිබෙන බව පොත්පත්වල දක්වා තිබෙනවා. තණ්හා, දිට්ඨි, මාන කියලා. මේවා ප්‍රපංච ධර්ම වශයෙන් පොත්වල දක්වනවා. තණ්හාව කියන එකට කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන කොටස් තුනම අවස්ථා ඇතුළත් වෙනවා. කාම පිළිබඳ ආශාව, භවයේ පැඳී සිටීමේ ආශාව, ඒ වගේම මරණයෙන් පස්සේ මේ ඔක්කොම ඉවරයි ඉන්නකම් පුළුවන් තරම් කාලා බීලා සතුටින් ඉන්ද්‍රියම් පිනවලා සතු වෙන්නට ඕනේ කියන ඒ විභව තණ්හාව. මේක කාම තණ්හාවෙම එක්තරා කොටසක්. දිට්ඨි තණ්හා දිට්ඨි මාන. දිට්ඨි කියන්නේ මෙතන විවිධ වැරදි ආකාර මිත්‍යා දෘෂ්ටි කියලා මා හිතන්නේ. එතන දිට්ඨි කියන්නේ සක්කාය දිට්ඨිය. මේ පංචස්කන්ධ ලෝකයේ තුල ආත්මයක් ඇත කියන හැඟීමට තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. මේ සක්කාය දිට්ඨිය සෝවාන් වෙනකොට නිරුද්ධ වෙන බව මේ දන්නවා. ඒ සක්කාය දිට්ඨිය නිරුද්ධ වුණ ඥානම් සංසාරයේ දිගින් දිගට ගමන් කරන්නේ ආත්මහතකින් රහත් භාවයේ උපරිම වශයෙන් ආත්මහතක් ඇතුළතේ රහත් භාවයේ ලැබලා පින්නම් පාන. ඊළඟ එක මාන. මෙතන මාන කියන්නේ මේ චිත්ත තුළ තියෙන ආඩම්බරකම නෙවෙයි. අස්මිමානේ මා හිතන හැටි මා මේ කියන්නේ පොත්වල තියෙන කරුණ නෙමෙයි. අස්මිමානේ නිරුද්ධවන්නේ රහත් වුණාට පසුව මම කියලා කෙනෙක් සිටීකෙන් සිටිනවා කියන හැඟීමයි අස්මිමානේ කියන්නේ. එතකොට ඒක දුර වුණාට පස්සේ නැවත සංසාරේ කවදාවත් උපදින්නේ. ඒ නිසා තණ්හාලිති මාන කියන මේ ධර්මතාව තුනට ප්‍රපංච ධර්මයයි කියලා කියනවා. කියන ලබන. මේට වඩා ඊ타මත්ම ප්‍රබලම ප්‍රපංච ධර්මයේ වශයෙන් මා දකින්නේ නම් අවිද්‍යාව. අවිද්‍යාව නිසා තමයි මේ සෑම දෙයක්ම සිදුවන්නේ. ඒක නිසා සංසාර සාගරයෙන් ගැලවෙන්න තැනදී අපි ප්‍රමාදයට හෙළනවා නම් ඒ ප්‍රමාදයට හෙළන ප්‍රධානතම කරුණ තමයි අවිද්‍යාව නොදක්කම. මේකයි ප්‍රපංච ධර්ම අතරින් අග්‍රවක. නමුත් ඒවා පොත්වල දක්වලා නැහැ. එතකොට සංසාර සාගරේ නැවත නැවත යොදවනු ලබන සංසාරයෙන් ඉක්මයාමට නොදී ප්‍රමාද කරන කවර ධර්මයක් වුණත් අපිට ප්‍රපංච ධර්ම කියලා කියන්නට පුළුවන්. මේ ප්‍රපංච ධර්ම ඇතිවන්නේ සංඥා නිදානා හේ ප්‍රපංච සංක සංඥාව නිදාන කොට සංඥාව හේතු කරගෙන. මේක මේ ඇයට පහසෙන් තේරුම් ගන්නට පුළුවන්කම තිබෙන්නට ඕනේ. දැන් අපි හිතමු ඇයට රූපයක් වෙනවා. ඒකවල රූප සංඥාව ඇති වෙනවා. මේ රූප සංඥාව නිසා තමයි යම්තාක් ප්‍රපංච ධර්ම කෙනෙකුගේ සිත තුළ පහළ වෙනවා නම් ඒ සෑම ප්‍රපංච ධර්මයක්ම පහළවන්නේ. ඒ වගේම කනට ශබ්දයක් ඇහුණාට පස්සේ ඒ ශබ්ද සංඥාව ඇති වෙනවා. ශබ්ද සංඥාව ඇති වෙච්ච නිසා තමයි ඔක්කොම ප්‍රපංච ධර්ම සිත තුළ ජනිත වන්නේ. දැන් මේක උදාහරණයක් දෙකක් ඒවාට පස්සේ මේ ඇයට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් වේවි. දැන් අපි හිතමු ඇයට රූපයක් දැක්කා, ලස්සන රූපයක් නම් දැක්කේ. අපි ඒක සංඥාවෙන් හඳුනා ගන්නවා ලස්සනයි ලස්සනයි හොඳයි හොඳයි පරි ලස්සනයි ආදී විවිධාකාරයෙන්. මේම හඳුනාගත්තාට පස්සේ අපිට ඒ සංඥාව නිසා සුඛ වේදනාව සුඛාස්වාදයක් ලැබෙනවා. ඒක නිසා ඒ සුඛාස්වාදයට ඇලුම් කරනවා. ඒ වගේම සුඛාස්වාදය ගෙන දුන්නේ ඒ රූපයට දැකීම නිසා බැවින් ඒ දැකපු රූපයටත් ඇලුම් කරනවා. ඒ ඇලීම කියන්නේ තණ්හා ආශාව එතකොට අර සංඥාව ඇතුනේ නැත්නම් මේක ලස්සන රූපයක් කියන සංඥාව පළමුවෙන්ම ඇතුනේ නැත්නම් පසුව ඇතිවෙනු ලබ ඇති වෙන ඒ සංහාව ජනිත වීමට ඉඩක් නැහැ. ඒ දැකපු රූපය දකින් මාත්‍රයෙන්ම නැති වුණා නම් දකින්නවා දකින්නවා කියලා නැත්තම් මෙනෙහි කළා ඒ ගැන සිතුවිලි ඇති කරගන්න නැතුව කෙනෙකුට ඉන්න පුළුවන් භාවනා කරන කෙනෙකුට එසේ ඇති කරගෙන සිටියා නම් ඒ දකින්න ලද රූපය තුළින් ඒ ආකාරයෙන් කිසිම ප්‍රපංච ධර්මයක් ජනිත වන්නේ නැහැ ඒක නිසා සංඥා නිදානායි පපංච සංඛා කියන එක සම්පූර්ණ සත්‍ය කතාව බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරලා තියෙන මේක ප්‍රායෝගික වශයෙන් සිදුවන ආකාරය මේ අය පැහැදිලිවම තේරුම් ගත යුතුයි. ඉතින් මේ ඇහැට දැකපු රූපය අගේ දුන අනිත් පැත්තට මේ නරක කෙනෙක් නැත්නම් මට හතුරුකම් කරපු කෙනෙක් ආදී වශයෙන් සිදුවනනම් අමනාපයක් නුරුස්නා බවක් ඇති වෙනවා. ඒ තුنين දුක් වේදනාවක් ඇති වෙනවා. එතකොට තරහාවක් ඇති වෙන්නත් පුළුවන්. නැත්නම් ඒ හා සම්බන්ධ වෙන වෙනත් සංස්කාර ධර්ම ඇතිවන්නට පුළුවන්. ඒ ඔක්කොම ප්‍රපංච ධර්ම. මේ ප්‍රපංච ධර්ම ඇති උනේ අර සංඥාව මේ සංඥාව තුළින් ඒ අරමුණ අපි ග්‍රහණය කරපු ආකාරයට අනුව. අපි කනට ඇහෙන ශබ්දයක් ගත්තොත් එහෙම කෙනෙක් අපිට දෝෂාරෝපණය කරනවා, බනිනවා, විවේචනය කරනවා, පරිසවචනයෙන් කතා කරනවා නම් එහෙම ඒක අපි සිතින් ඇල්ලුවොත් ඒ අල්ලන තියෙන ශබ්ද මේ මට කියවය මට බනිනවා ආදී වශයෙන් ග්‍රහණය කළොත් එහෙම ඒ වගේම මේ කියන ශබ්ද අපි තේරුම් ගත්තනම් මේක දෝෂාරෝපණයක් මේක පරුෂ වචනයක් ආදී වශයෙන් එතකොට සිත තුළ ප්‍රපංච ධර්ම ඇති වෙනවා ඒකට අනුකූල වේදනා ඇති වෙනවා ගැටීම ඇති වෙනවා ඒ ආකාරයෙන් ප්‍රපංච ධර්මයන් ඇති වෙන්නට ඉඩ තියෙනවා ඇති වෙනවා ඒ වගේම තමයි අපි ප්‍රිය කරන සද්දයක් නම් අපි ඇහුවේ අපි ප්‍රිය කරන කෙනෙකු ඒ ශබ්දයක් වන්නට පුළුවන් සංගීතයක් වන්නට පුළුවන් සින්දුවක් වැනි දෙයක් හරි ඒ මොකක් හරි දෙයක් එවැනි දෙයක් අපි ප්‍රිය කරනවා නම් ඒ ප්‍රිය කරන ශබ්දය ඇසුණාට පස්සේ ඒක ප්‍රිය ශබ්දයක් කියන සංඥාව ඇති කරගත්තාට පසුව ඒ ගැන ආස්වාදයක් ජනිත වන්නේ ඒක නිසා ශබ්දයටත් ආස්වාදයටත් දෙකටම ඇලුම් කරන්නට පටන් ගන්නවා මේ විදිහට සංඥා නිදානාහි ප්‍රපංච සංඝා සංඥාව නිදාන කොටයි මේ ප්‍රපංච ධර්මයන් ඇතිවන්නේ. මේ සංඥාව ඇති කරගත්තේ නැත්නම් මොනම ආකාරයකින්වත් ප්‍රපංච ධර්ම ඇතිවන්නේ නැහැ. එදිනදා ජීවිතයේදී ඇහැට රූප, කනට ශබ්ද, නාසයට ගන්ධ සුවඳ, දිවට රස සහ කයට විවිධ ස්පර්ශිත අරමුණුයි. ඒ වගේම මනසට විවිධ දේවල් හමු වුණාට පස්සේ අපි සතියෙන් යුතුව ඒවා සංවර කරගන්නවා නම් ඒ ඉන්ද්‍රිය ධර්මයන් ඒ තුලින් අර ප්‍රපංච ධර්ම ගලා යන එක බොහෝ දුරට වළකා ගන්නට පුළුවන්. ඒක ඕලාරික වශයෙන් කළ හැකි දෙයක්. ඒ කියන්නේ තවසියුම් ප්‍රඥාවක් ඒකට අවශ්‍යම නැහැ. නමුත් මේ ඇහැට රූප පෙනීම ආදී කන ශබ්ද ඇසීම ආදී ඒ ඉන්ද්‍රියන් අරමුණු හමු වුණාට පස්සේ සිදුවන ක්‍රියාදාමයේ යථා පරිදි අවබෝධ කරගත්තු කෙනෙකුට ප්‍රපංච ධර්ම ඇති කරගන්නේ නැතුව ඉන්නට පුළුවන්. ඇති වෙන්නට ඇති වෙන්න යන එක වළක්වනවා නෙවෙයි ඇති වෙන්නේම නැතුව තබා ගන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. දැන් මෙතන තනිකරම මේ ප්‍රපංච ධර්ම ඇතිවීමටත් ඒ වගේම සංඥා ඇතිවීමටත් මූලික වුණේ අවිද්‍යාව. අවිද්‍යාව නොතිබුණා නම් සංඥාවෙන් හඳුනාගන්නේ දැන් රහත් වූ කෙනෙක් අවිද්‍යාව නිරුද්ධ කරලා ඒක නිසා ඇයට රූපයක් දැක්කාට පස්සේ නිදායාසයෙන් මොනම ආකාරයකින්වත් හඳුනා ගැනීමක් කරන්නේ ආයාසයෙන් ඒ කියන්නේ ඕනකමකින් කවර ආකාරයකින් හෝ හඳුනා ගන්නත් පුළුවන් ඕන නම් ඊටාම ලස්සනයි කියලා හඳුනා ගන්නත් පුළුවන් ඊටාම කැතයි කියලා හඳුනා ගන්නත් පුළුවන් ඒවා ඒවා බලපන්නේ යටිසිතට යටිසිත කියන්නේ විමුක්ත සිත කිසිසේ බලපන්නේ මතු සිත පන්තු පිටේ සිතෙන් ඕනෑම දෙයක් හිතන්නට පුළුවන් නමුත් નિરાයාසයෙන් වෙනත් අයගේ මේ සිතවිලි ගලන්නේ මොකද අවිද්‍යාව නිරුද්ධ කරන නිසා සංස්කාර නිරුද්ධ වෙලා ඒ වගේම අවිද්‍යාව නිරුද්ධ කරපු නිසා සංඥා ජනිතවන්නේ નિરાයාසයෙන් ජනිතවන්නේ ඒක නිසා සංඥා ඇතිවීමේ ප්‍රධානම තම හේතුව තමයි අවිද්‍යාව සංඥාව ඇතිවීමට පස්සේ ප්‍රධාන හේතුවක් වශයෙන් බුදුරජාණන් වහන්සේ දක්වන්නේ පස්ස සමුදය සංඥා සමුදය කියලා. මේ සංඥා සමුදය ගැන කතා කරනකොට මේක මේ ඇයට අප කලින් විස්තර කරලා තියෙනවා. නමුත් පස්සේ තිබුණත් අවිද්‍යාව නැත්තම් එහෙම ඒ එමෙනි කෙනෙකුට කවදාවත් පස්සේ තිබුණයි කියලා කිසිම සංඥාවක් ජනිත වන්නේ අවශ්‍ය නම් ජනිත කරගන්නට පුළුවන් නිරාශයෙන් ජනිත වන්නේ. ඒක නිසා අවිද්‍යාව තමයි හැම කරුණකටම ප්‍රමුඛ වන්නේ, ප්‍රධාන වන්නේ. එතකොට අවිද්‍යාව නිසා අර ඇහැට දැකපු රූප විවිධාකාරයෙන් හඳුනා ගන්න. ඒ හඳුනා ගන්නකොට ওই තණ්හාව ඇති වෙන ආකාරයක් ඉර තමන්ගේ රූපය දැක්කා කියලා හිතමුද? එතකොට තමන් මේ මම කියලා හඳුනා ගන්නවා සංඥාව. නැත්තම් තමන්ගේ පුතේ දුවේ භාර්යාවක් වෙන කෙනෙක් දැක්කොත් මේ මගේ කෙනෙක් කියන හැඟීම මගේ යාළුවෙක්, මගේ මිත්‍රයෙක්, මගේ නෑදෑයෙක් ආදී වශයෙන් හඳුනා ගන්න. මේ හඳුනා ගැනීම ඒ සංඥාව ඇති වුණාට පස්සේ ඒහා සම්බන්ධ වෙන ප්‍රපංච ධර්මයන් ගලන්න පටන් ගන්න. එතන කෙලින්ම දික්ටි අනුසය ඇති වෙනවා, මාන අනුසය ඇති වෙනවා. සක්කාය දිට්ඨියත් ඇති වෙනවා මානේ මස්මි මානියත් ඇති වෙනවා එතකොට තණ්හා දිට්ඨි මාන වල දිට්ඨි මාන කියන ප්‍රපංච ධර්මයන් ඒ විදිහට ඒ සංඥාව ඇති කර ගැනීම නිසා කෙනෙකුගේ සිත තුළ පහළ වෙනවා කනට ඇහෙන ශබ්දයක් ඇහුවාම ඇහුණාට පස්සේ මේ මට කළා නැත්තම් මේ මට තමයි මේ බණින්නේ ආදී වශයෙන් එහෙම හිතන කෙනාටත් ඒ විදිහට ඒ දිට්ඨිමාන ආදී ප්‍රපංච ධර්මයන් ජනිත වෙනවා එතකොට ඒ සංඥාව ඇතිවීමට ප්‍රධාන හේතුව අවිද්‍යාව ඇතිවෙන ඇතිවෙන්නේ කොහොමද කියලා ඒක අවබෝධ කරගෙන ඒක නිරුද්ධ කරලා තියෙනවා නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ අවිද්‍යාව නිරුද්ධ කරගන්නට කරලා නැති අයට කරන්නට අපහසු අයට මේ සංඥාව ආදී චිත්ත සංස්කාර ධර්ම ඉන්ද්‍රියන් ධර්මණු හමු වුණාට පස්සේ පහළවන්නේ කෙසේද කියන කරුණ පැහැදිලිව අවබෝධ කර ගැනීම තුළින් අඩු කරගන්නට පුළුවන්කම ලැබෙනවා. අර විදිහට ඇති වෙන චිත්ත සංස්කාර ගලා යම් බොහෝ දුරට අඩු කරගන්නට පුළුවන්. ඒ ප්‍රඥාවෙන් ඒ කරුණ දැකීමෙන්. එතකොට ඒ ප්‍රඥාවෙන් දැකීමට ටිකක් තියුණු ප්‍රඥාවක් තියුණු නෝනක් අවශ්‍ය වෙනවා නැති කෙනෙකුට ඒක බෑ කරන්න. දැන් ඇහැට රූපයක් දැක්කාට පස්සේ අපි සිතනවා අපි බලන්නේ බාහිර රූපයක් කියලා. නමුත් ඒදී සිදුවන ක්‍රියාදාමයේ සත්‍ය වශයෙන්ම කතා කරනවනම් තමාගේ సంతාණය තුළ නාම ධර්ම ටිකක් ඇති වී නැති වී යාම පමණයි. ඇහැට රූපේ දැක්කා චක්කු විඥානය ඇති වුණා ඒක නිසා රූප සංඥා ඇති වුණා ඒක නිසා චක්කු සංපස්සජා වේදනාව ඇති වුණා ඒක නිසා ඒහා සම්බන්ධ වන සංස්කාර ධර්ම තණ්හාව ගැටීම ආදී විවිධ සංස්කාර ධර්ම ගලාගෙන යනවා මෙන්න මේ தත්ත්වය හරියට දකිනවා නම් ඕනම කෙනෙකුට තේරුම් ගන්නට පුළුවන් ශක්තිය වෙදෙන්නට ඕන මා රූප දකිනවා කියන්නේ Taman ගේම සිතිවිලි ටිකක් ඇතිවීම පමණයි කියලා එතකොට මේ සිතිවිලි ටික ඇති වෙලා නැති වෙලා ගියාට පස්සේ ඕකේ ගන්නට කිසිම හරයක් වටිනාකමක් කියලා දෙයක් නැහැ. ඇති වෙන සිතිවිලි ඇති වුණා ඊට පස්සේ පැවතුණා නැතිලා ගියා. ඉතින් එතකොට බාහිර අරමුණු අපි හිතන්නේ යම් ආකාරයකින් නම් ඒ ආකාරයට තමයි අපිට වැටෙන්නේ. මේක හොඳයි හොඳයි කියලා හිතනකොට හොඳයි කියලා වැටෙනවා. නරකයි නරකයි කියලා හිතනකොට නරකයි කියලා වැටෙනවා. අගය අගයවත් දෙයක් කියලා හිතනකොට සාරවත් දෙයක් කියලා හිතනකොට ඒ ආකාරයෙන් වැටෙන්නේ. මේක නිසරු දෙයක් මේක අසුබ දෙයක් ආදී වශයෙන් සිටිනකොට ඒ විදිහටයි අපිට අවබෝධ වෙන්නේ. තමන්ගේ ශරීරයේ දේශ මුණත් බලලා කෙනෙකුට මේක අසුබයි අසුබයි අසුබයි කියලා මෙනෙහි කරලා එතකොට මෙනෙහි කරලා හොඳට ඒ පිළිබඳ දියුණුවක් ලැබලා තියෙනවනේ. මේ ශරීරයේ තනින් කරම අසුබ කොටසක් වශයෙන් දිස්සන්නේ අසුබ දෙයක් වශයෙන් දිස්සන්නේ සුබ දෙයක් වශයෙන් දිස්සන්නේ මොකද Taman දකින ආකාරයට අනුව ඒ රූපය ඇසට දකින රූපය තීරණය කරන ගනු ලබන්නේ. මෙන්න මේ නිසා අර ඇහැට දකින රූප දැක්කාට පස්සේ තමන්ගේ సంతාන තුළ පහළ වෙන නාම ධර්ම ටිකක් හැර මෙතන වෙනම වෙන කිසිවක් නැත්තේ නැහැ. මේ නාම ධර්ම මගේ සිතේ මමයි ඇති කරගත්තේ. ඒව ඇති වුනේත් අවිද්‍යාවාදී කරුණු හේතු නිසා. මේ ධාම ධර්ම ඇති වුණා පැවතුණා නැති වුණා. ඒ නාම ධර්ම ඇති වුණේ නැත්නම් ඔය බාහිර රූපවල කිසිම ලස්සනක් ඇතක් වටිනාකමක් අගයක් අසාරයක් ඔය කියන මොකක්වත් නැහැ කියන අවබෝධය හරියට තියෙනවනම් ඒ අවබෝධය ඇතිවෙච්ච කෙනාට ඒ ප්‍රඥාව තුළින් දකින්නට පුළුවන් ඇහැට රූපයක් දකිනවා කියන්නේ මොකක්වත් නැහැ සිතුවිලි ටිකක් ඇතිනවා මොකෝ මට ওই සිතුවිලි ඇතිලා ගියත් එකයි නැතිලා ගියත් එකයි ඒකේ කිසිම වටිනාකමක් නැහැ නේ කියලා. එහෙම වෙනකොට අර ප්‍රපංච ධර්ම ගලා යාම නතර කරගන්නට පුළුවන්කම ලැබෙනවා. මේකට තියුණු ප්‍රඥාවක් අවශ්‍යයි. නැති කෙනෙකුට මේවා සත්‍ය වශයෙන් දකින්නට බෑ. මම මේ කියන කාරණා සමහර මේ ඇයට තේරෙනවා. නැත්තම් වැටහෙනවා. නමුත් මේක තේරුම් ගැනීම නෙවෙයි මතක තබා ගැනීම නෙවෙයි අවශ්‍ය වන්නේ. මේක මේ විදිහටමයි සිදුවන්නේ වෙන දෙයක් මෙතන සිදුවන්නේ නැහැ කියන අවබෝධය තමාටම පැහැදිලිව ප්‍රත්‍යක්ෂ වැටහි අවබෝධ වෙ යන්න ඕන. එතකොට තමයි මේ ධර්මයේ තියෙන සාන්දිටික ගුණය අත්දකින්නට පුළුවන්කම ලැබෙන්නේ. එතකොට තමයි මේ ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. නැත්නම් ඉතින් මේවා නිකන් ධර්මයසෝ වගේ වෙනවා. ඒක නිසා මේ සංඥා ආදී චිත්ත සංස්කාර ධර්ම ජනිත වීමට අවිද්‍යාව පාදක වෙනවා. ඒ අවිද්‍යාව ක්‍රියාත්මක වන එක් ආකාරයක් අපි ඔයදීව ප්‍රකාශ කළේ. ඇහැට පෙනෙන රූපාර්ගන. මේ වගේම තමයි අනිත් ඉන්ද්‍රියන්වත් කන ශබ්දයක් වුණාට පස්සේ නාසයට ගඳ සුවඳක් වෙනත් ඉන්ද්‍රියන්ට වෙන ඒ අරමුණ වුණාට පස්ව පහළ වෙන ක්‍රියාදාමයක් මේකයි. ඉතින් මේ தත්ත්වය නොදන්නා මිනිසු බාහිර ලෝකයේ අරමුණු අල්ලනවා උපාදාන කරනවා. එසේ යද්දීම උපාදාන කිරීම නිසා සංසාරයේ දිග් ගැස්සෙනවා. ඒ දිග් ගැසීමට හේතු චිත්ත සංස්කාර වලට අපි කියනවා ප්‍රපංච ධර්මය කියලා. ගොඩ තණ්හා වෙන්නට පුළුවන්, දිට්ඨිය වෙන්නට පුළුවන්, මානෙ වෙන්න පුළුවන්. ඒ හැම අවස්ථාවෙම අවිජ්ජාව ක්‍රියාත්මක වෙනවා. ඒට අමතරව ගැටීම, ඊර්ෂ්‍යාව, කෝපය ඕනෑම ක්ලේශයක් සංසාර ගමන දිග්ගැසීමට හේතු වෙන එකක්. කුසල පාසික චිත්ත සංස්කාර පවා කියන්නේ විදර්ශනාමය සිතවිලි නෙවෙයි අනිත් සිතවිලි පවා සංසාරයේ දිග්ගැසීමට හේතු වෙන එකක්. අපි හිතමු කෙනෙක් දැකලා මෙයා සූපත් වේවා සූපත් වේවා කියලා සිතනවා. නැත්තම් මෙයා දුකින් මිදේවා දුකින් මිදේවා කියලා කරුණා අදහසක් ඇති කරගන්නවා. එහෙම නැත්තම් මෙයාගේ සත සම්පත් වලින් කිසිසේත් මෙයා ඉරිහෙන්නට එපා තව තවත් දියුණු වේවා කියලා මුදිතාවක් ඇති කරගන්නවා. එහෙම නැත්තම් නිකන් උපේක්ෂාවක් ඇති කරන කර්මයට අනුව මේ සියල්ල සිදු වෙනවා කියලා හිතනවා. මේවා තුලිනුත් සංසාරයේ දිග්ගැස්සෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවකදී දක්වලා තියෙනවා අවුරුදු 7ක් මම මෛත්‍රී ධ්‍යාන වඩලා මහණෙනි මෙච්චර කාල ප්‍රමාණයක් භක්ම ලෝකෙම හිටියයි කියලා. සංසාරේ තරම් දුරට ඒකිනු දික් වුණා. මේවා කරන්නට එපා කියන එක නෙවෙයි මා කියන්නේ අනිවාර්යයෙන්ම ওই මෛත්‍රී ආදී කලේතු. ඒක වෙනම දෙයක්. නමුත් මේ සංසාරයේ දිග්ගැසෙන ප්‍රපංච ධර්ම එතන ක්‍රියාත්මක වෙනවා කියන එක තේරුම් ගන්න ඕනේ. ප්‍රපංච ධර්මය කියලා පොත්වල කියන්නේ ප්‍රපංච ධර්මය කියන්නේ අකුසල පැත්තට බර වෙච්ච දේවල් වලට විතරයි. ඒකයි මම කියේ අර ප්‍රපංච ධර්ම කියන එකට ප්‍රධාන වශයෙන් අවිද්‍යාව කියනවා නම් හොඳයි කියලා. අවිද්‍යාව නිසා තමයි කුසලුත් කරන්නේ. එතකොට එවැනි කෙනාට සංසාරයේ දිග් ගැසෙන සංසාරයෙන් කොට වෙන්න සංසාරයේ කොට කරගෙන සංසාර විමුක්තිය ලබන්නට නොහැකි තත්ත්වයට පත් වෙනවා. ඒ නිසා තමයි මේ ප්‍රපංච ධර්ම කියන්නේ මොනවද කියලා තේරුම් අරගෙන මේ ප්‍රපංච ධර්ම ඇතිවීමට මූලික වූ සංඥාව ඇතිවන්නේ මෙන්න මෙහෙමයි කියන කරුණ අවබෝධ කරගත යුතුයි. ඒකට ප්‍රධාන හේතු වන්නේ සංඥාව ඇතිවීමට ප්‍රධාන හේතු වන්නේ අවිද්‍යාව. අවිද්‍යාව ක්‍රියාත්මක වෙන ආකාරය දතේද. එතකොට ඇහැට පෙනෙන රූප අපි උදාහරණයට ගමු. මේ රූප නිරන්තරයෙන්ම අනිත්‍යයට යනවා. තමන්ගේ රූපයත් නිරන්තරයෙන්ම අනිත්‍යයට යනවා. එතකොට අපි හිතමු කෙනෙක් අපිට දෝෂාරෝපණය කරනවා අපි ප්‍රපංච ධර්ම ටිකක් ඒක අහලා ඇති කර ගන්නවා ඔය තරාවක් හරි අමනාපයක් හරි නුරුස්නාගතයක් හරි මොකක් හරි. එතකොට අපිට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා නම් අපි හිතමු ගිය මාසේ මේ මනුස්සයා බැන්නේ දෝෂාරෝපණය කළේ දැනුත් හිතේතා අපි මේ ප්‍රපංච ධර්ම සිත තුළ ඇති කරගන්නවා කියලා. ඒ ගිය මාසේ මේ මනුස්සයා ඒ වෙලාවේ බණින වෙලාවට තිබුණ රූප ධර්මයි නාම ධර්මයි ඒ මොහොතේම නැති වෙලා ගියා. දැන් තියෙන්නේ අලුත් නාම රූප පරම්පරාවක් මේ මනුස්සයාගේ ශරීරේ නාම රූප ලෝකයේ තුල පංචස්කන්ධ ලෝකයේ තුල. ඒක අර එදා තිබුණා කිසිවක් නැහැ. ඒ වගේ මේක අසපු අපිට එදා තිබුණු රූපයෙන් සහ නාමයෙන් දෙමේ අද මේ සිටින්නේ. අලුත් නාම අලුත් රූප. එතකොට නැති වෙලා ගිය දෙයක් නැති වෙච්ච කෙනෙක් අල්ලාගෙන මේ අපි මේ අමනාපය ආදී කරුණු ඇති කරන සංසාරයේ ගමන දිග්ගැසීමට හේතු වන ප්‍රපංච ධර්ම ඇති කරගන්න ලබන. මේක හරියට තේරෙනවා නම් සෑම ශ්‍රණියක් පාසාම මේ ලෝකයේ තියෙන සියලුම රූප ධර්මත් ඒ වගේම නාම ධර්මත් අනිත්‍යයට යනවායි නිරුද්ධ වී යනවායි කියලා තමන්ගේ නාම රූප ධම්මත් අනිත්‍යයට යනවායි නිරුද්ධ වෙනවායි කියලා දකින්න පුළුවන් නම් එතකොට කිසිම දෙයක් උපාදාන කරන්නේ නැහැ. උපාදාන කරන්නේ නැති නිසාම ප්‍රපංච ධර්ම ජනිත වන්නේත් නැහැ. එතනත් අවිද්‍යාව ක්‍රියාත්මක වීම නිසා ඔකට ප්‍රතිවිරුද්ධ විදිහට සිත තුළ මේ චිත්ත සංස්කාර ධර්ම ජනනය වන්නේ. එතකොට අපිට තේරුම් ගන්නට පුළුවන් ශක්තිය තියෙන්න ඕනේ අතීතයේ තිබුණු අතීතය කියන්නේ දැන් ශ්‍රණයකට පෙරත් අතීතේ. ඊයේ පෙරේදා ගිය අවුරුද්ද විතරක් නෙවෙයි දැන් තප්පරයකට දැන් ශ්‍රණයකට පෙර කාලයක් අතීතය. මේ අතීතයේ තිබුණු නාම රූප ධර්ම අතීතයේම නිරුද්ධ වී ගියා. එතන දැන් ඉතුරු වෙච්ච දෙයක් නැහැ. ඒතකොට යම් දෙයක් යම් කිසි කෙනෙක් කළා නම් ඒ අයගේ නාම රූප ධර්මත් එතනම නිරුද්ධ වෙලා ගියා. ඉතින් මේක නොදක්කම නිසා මේක දකින්නට ප්‍රඥාවක් නැති නිසා සමහර විට ඔය බද්ධ වෛර පරිගැනීම් වෙන්න බැනි දේවල් සංසාරයේ පුරාම ගෙනියන අවස්ථා තිබෙනවා. දිගින් දිගටම જાතියෙන් જાතියට ගෙනියනවා, පරිගැනීම් කරනවා, අසුරුකම් කරනවා. ඒ අය දන්නේ ඒ අය විසින්ම තමන්ගේ ප්‍රපංච ධර්මයන් ඇති කරගෙන සංසාරයේ දිග්ගස්ස ගන්නවා, දුගතිගාමි වෙනවා ආදී කරුණු. ඉතින් මේ தත්ත්වය ඇතිවීමට මූලිකම හේතුව වුණේ දැන් අපි හිතමු අපිට වෛර අපිට අපිට හතුරුකම් කරපු කෙනෙක් කියලා අර මෙයා මගේ හතුරෙක් කියන සංඥාව ඇති වෙච්ච නිසා. ඉතින් මේ ප්‍රපංච ධර්මය ඇති වුණාම මේ ජීවිතේදී පමණක් නෙවෙයි සමහරට මතු භවවලදී පවා ওই ආකාරයෙන් ප්‍රපංච ධර්ම ගලන්නට පුළුවන්. එතකොට මේ මොහොතට පමණක් නෙවෙයි මේ ප්‍රපංච ධර්ම ගැලීම සීමාවන්. ඇහැට රූපයක් දැකලා රසණයි කියලා හිතලා අපි මේක ලබා ගන්නට ඕන මේකෙන් ආස්වාදයක් ලබන්නට ඕන කියලා හිතුවොත් එහෙම ඉතින් ඒ රූපේ ලබා ගන්නා තෙක්කුත් ඒ වගේම ලබා ගත්තාට පසු ඒක ආශ්‍රාකරනද සතුටු කරන්න ආදී විවිධ දේවල් කරන්න වෙනවා. සමහර ජීවිත කාලේ පුරාම කොයිතරම්නම් ප්‍රපංච ධර්ම තමාගේ සිත තුළින් ගලාගෙන යනවද කියන කාරණාව තේරුම් ගන්න. එහෙම තේරුම් ගත්තාට පස්සේ අර මුලින් ඇතිවෙච්ච සංඥාව මෙයා හොඳ කෙනෙක් මෙයා ලබා ගන්න ඕන කෙනෙක් මෙයා ආදී වශයෙන් ඒ සංඥාව ඇති උනේ නැත්තම් ඔය මොකක්වත් නෑ මේක නිසා සංඥා නිදානාහේ පపంచ සංඛා කියලා බුදුහාමුදුරෝ දේශනා කරා. ඉන්ද්‍රිය හයටම මේ විදිහට මේ කරුණු මේ විස්තර වශයෙන් තේරුම් ගන්න. නාසයට ගඳ සුවඳ දැනුණාට පස්සේ දිවට රස හමුණාට පස්සේ කායට විවිධ ස්පර්ශ හමුණාට පස්සේ මනසට විවිධ අර ධම්මාරම්මන හමුණාට පස්සේ විවිධ සංඥා ඇතිවීම තුළින් කෙසේනම් මේ ප්‍රපංච ධර්ම සිත තුළින් ගලාගෙන යනවද කියන කරුණ. ඒක තේරුම් ගත්තාට පස්සේ Tamanට පුළුවන්කම දෙන්න ඕන මේවා අනිත්‍යයි මේවා අනාත්මයි මේවා නිරුද්ධ වී යන ධර්මය කියලා තේරුම් ගන්න. අනිත්‍යයට ගිය නිරුද්ධ වී ගිය දේවල් වල කිසිවක් අල්ලන්නට නැහැ. ඒව අල්ලනවා නම් එතන තියෙන තනිකරම මෝඩකම. මේ මෝඩකම ක්‍රියාත්මක වන නිසා තමයි ඔය ආකාරයෙන් ඔය චිත්ත සංස්කාර ධර්ම දිගින් දිගට ගලාගෙන යන්නට ඉඩ ලැබෙන්නේ. එම නිසා මේ කරුණ තේරුම් ගන්න. තේරුම් අරගෙන ඉවරලා ඒ සංඥාවන් තුළින් ප්‍රපංච ධර්ම ගලන එක බොහෝ දුරට අඩු කරගන්නට පුළුවන්කම උදා කරගන්නට හැකියාව ලැබේ. එහෙම කළොත්. එතකොට ඒ හැම විටම මෙතන මා මතු කරන්නට උත්සාහ කළේ අනාත්ම ලක්ෂණය නිරුද්ධ නිරුද්ධ වී යන එකයි අනිත්‍ය ස්වરૂපය. මෙන්න මේ අනිත්‍ය නිරෝධ සහ අනාත්ම ස්වરૂපය අවබෝධ කර ගැනීමෙන් තමයි රූප නිරෝධයකට සිතපත් කරගන්නත් පුළුවන් වන්නේ. එතකොට අපි යම් කිසි දෙයක් පිළිබඳ අපගේ සිත තුළ චිත්ත සංස්කාර ගලනවා නම් ඒ චිත්ත සංස්කාර ගලා යන්නේ ඒ දේ පිළිබඳ අපේ මනස ගොස් ඒවා ස්පර්ශ කළා ඒ පිළිබඳ මානසිකාර පවත්වන නිසා. දැන් අපි හිතමු දැන් දලදා වහන්සේ ගැන දැන් සිහිපත් කළේ නැත්නම් අපිට කිසිම මානසිකාරයක් දලදා වහන්සේ ගැන හැඟීමක්වත් ඇතිවන්නේ අපේ අපේ පාඩුවේ ඒ දලදා මහන්සිය පවතින තැනක ඒක පවතී ඒකේ පාඩුව. නමුත් අපි ඒ ගැන සිතනකොටම අපේ මනසට ඒක ස්පර්ශ වෙනවා. අපි ඇහැට දැක්කේ නැතුව වෙන්නට පුළුවන්, එතෙන්ට නොගියා වෙන්නට පුළුවන්. නමුත් අපේ මනසින් ඒක ස්පර්ශ කරනවා. මනසින් ස්පර්ශ කළාට පස්සේ ඒ පිළිබඳ සිතිවිලි ධර්ම ගලාගෙන යන්න පටන් ගන්නවා. මෙන්න මේ මනසින් ස්පර්ශ කිරීම අනිවාර්යයෙන්ම සංඥාව ඇතිවීමට හේතු අවශ්‍යයි. එතකොට අපි යම්කිසි අරමුණක් කෙරෙහි අපගේ සිත තුළ මනසින් කරනු ලබන ස්පර්ශය නිරුද්ධ කළා නම් ඒ අරමුණ తాවකාලික වශයෙන් සිතින් නිරුද්ධ කරන්නට පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් මේ අය මොකක් හරි දෙයක් කල්පනා කර කර ඉන්නකොට යම් දෙයක් තමාගේ සිතට වැටහෙනවනම් නෑ මම මේක කල්පනා කරන්නේ මම මෙතනින් නවත්තනවා කියනකොටම කියලා වෙනත් පැත්තකට සිත යොමු කරනකොටම අර කලින් හිතට පෙනී පෙනී ඉච්ඡේ සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා යනවා. දැන් අපි හිතමු රාගසිතීල්ලක් ගැන හිත හිතා ඉන්නවා කියලා. ඒක ගැන හිතනකොට Tamanට ආස්වාදයක් හරි මොකක් හරි ලැබෙනවා නම් ඒකත් විඳ විඳා ඉන්නවා කියලා හිතමු. ඒ මින්න ගමන්ම නෑ මම මේවා සිතන්නේ නෑ මෙතනින්ම නතර කරනවා මම වෙන දෙයක් ගැන කල්පනා කරනවා කියලා වෙන දෙයක් ගැන කල්පනා කරන විට අර කලින් තිබුණු තත්ත්ව ඔක්කොම නිරුද්ධයි. මොකද මනසින් ස්පර්ශ කරන තාක්කල් පමණයි ඕවාගේ ක්‍රියාදාමයේ දිගින් දිගට පැවතගෙන පැවතගෙන යන්නේ. මේ මනසේ ස්පර්ශය නතර කරන්නට පුළුවන් නම් අපි ජයගත්තා වෙනවා. මෙන්න මේ මනසේ ස්පර්ශය නතර කිරීම තුළින් තමයි රූප නිරෝධයට සිතපත් කරගන්නට පුළුවන් වන්නේ ඒ වගේම ඔය කියන නාම ධර්මයන්ගේ නිරෝධයට සිතපත් කරගන්නට පුළුවන් වන්නේ මේක අවබෝධ කරගන්නට ඕන කොහොමද අපි රූප නිරෝධයකට සිතපත් කරගන්නේ නැත්නම් නාම නිරෝධයකට සිතපත් කරගන්නේ කියලා මනසේ ස්වરૂපය තමයි එක එක අරමුණු වල එල්බගෙන එල්බගෙන සිටිවිලි ඒ මනස නැවත නැවත ඇති ඇති නැති නැති නැති යනක. එතකොට අපිට මනසට එන්න අරමුණු නැත්තම් එනේන අරමුණු කපා හැලලා නිරුද්ධ කරන මනස ස්පර්ශ කරන්නේ නැත්නම් ඒ අරමුණු එකක්වත් එතකොට මනසට යන්න දෙන්න තැනක් නැහැ මනස අනිවාර්යයෙන්ම නිසල විය යුතුයි මනසට දකින්න දෙයක් නැති වුණාම මනස තනිකරම කලවරකටපත් වේවි මොකද දකින්න දෙයක් මනසට නැහැ අරමුණක් නැහැ මෙන්න මේක තුලින් තමයි මේ රූප නිරෝධයකට සිතපත් වෙනවා කියලා කියන්නේ. මෙන්න රූප නිරෝධයකටපත් වුණාට පස්සේ පවත්නා සිතේ ස්වરૂපය නැත්තම් කවර ආකාරයකින් සිතපත් කර ගැනීම තුලින් රූප නිරෝධයකට සිතපත් කර ගත යුතුද කියන කාරණාව තමයි මේ ගාථාවේ මුල් පද තුනෙන් කියන්නේ. නසඤ්ඤ සංඤේ නවිසඤ්ඤ සංඤේ නෝකිය සංඤේ නවිභූත සංඤේ ඒවං සමේතස්ස විභූති රූපං ඇහැ කන නාසය දිය ශරීරයේ මනස මේවට රූප සංඥා සද්ද සංඥා ආදී විවිධ සංඥා ප්‍රකෘති ජීවිතයේදී එදිනදා ජීවිතයේ නිරන්තරයෙන් ඇති වෙන. මේ සංඥා ඔක්කොම නැති නෑ එකක්වත් නෑ සම්පූර්ණයෙන්ම නිරුද්ධයි. නෝපේ ඒ වගේම න විසඤ්ඤසඤ්ඤේ සීය විකෘති වෙලා තේ සංනේතා සී මෝච්ඡා තත්යකට පත්වන මොකක්වත් නැතුව ඉන්නවා වගේ නෙවෙයි. ඒ වගේම විභූත සංඥාර සංඥාවන් ඉක්මවා ගිහිල්ලා අරූපාවච ධානය වලට සිතපත් කරගත්තු අවස්ථාවකුත් නෙමෙයි. එතකොට මෙතන රූප නිරෝධය කියන්නේ අරූපාවචර ධානාසිත චිත්තවලට සමවදින විතර රූප නිරෝධයක් තියෙනවා. ඒ කියන්නේ ආකාසානං ඡායතන පළවෙනි අරූපාවචර ධානයේ සිතට යන සිතට ධානයට සිතපත් කරගන්නකොට මේ ලෝකේ කිසිම රූප නිමිත්තක් තමාගේ සිත තුළ නෑ. අභ්‍යවකාශයක් තියෙන්නේ. මේ අභ්‍යවකාශයේ සිතේ පැවැත්මක් තියෙන්නේ කය තියෙනවද කියලා තේරෙන්නේ නැහැ. ලෝකයක් තියෙනවද කියලා තේරෙන්නේ නැහැ. දැනෙන්නේ මොකක්වත් නැහැ. හරිය ශාන්ත සියුම් නිවුරු ස්වરૂපයක්. ඒකෙත් රූප නිරෝධයක් තියෙනවා. ඒ වගේම දෙවෙනි අරූපාවචර ධ්‍යානෙ තුන්වෙනි අරූපාවචර ධ්‍යානෙ හතරවෙනි අරූපාවචර ධ්‍යානෙ මේවෙත් රූප නිරෝධයක් තියෙනවා. නමුත් මෙතන කතා කරන රූප නිරෝධය ඒක නෙවෙයි. ඒ රූප නිරෝධය විදර්ශනා භාවනාවකින් තොරව සමත භාවනාව කිරීමෙන් පමණක් වුවත් ලබන්නට පුළුවන් එකක්. බුද්ධ ආගමේ නෙවෙයි ඔය Hindu ආගමේ වෙනත් ආගම් වල වුණත් ඒ අරූපාවච ධ්‍යාන වල සිදපත් කරගත්තා නම් යම් කිසි කෙනෙකුට ඒ වෙන කෙනෙකුට ඒ தත්ත්වය අත්දකින්නට පුළුවන්. නමුත් මෙතන කියන රූප නිරෝධය ඒක නෙවෙයි විදර්ශනා භාවනාවක් තුළින්ම අනිත්‍ය ඒ වගේම නිරෝධය සහ අනාත්මය කියන කරුණු තුන ගැන පැහැදිලි අවබෝධයක් ඇතිවීම තුළින් ඇති කරගත යුතු එකක්. එතෙන්දී සංඥාව සම්පූර්ණයෙන්ම නැත්තටම නැති කරලා නැහැ. නෝපිය සංඥය කියන්නේ ඒකයි. සම්පූර්ණයෙන් නිින්දට ගිහිල්ලා නෙවෙයි, සිහි නැති වෙලා නෙවෙයි. සම්පූර්ණ සියුම් සංඥාවක් පවතිනවා. ඒ රූප නිරෝධයට සිතපත් කරගත්තාට පසුව තත්ත්වේ නැත්නම් ඒ தත්ත්වයට අපිට සිතපත් කරගන්නට පුළුවන් නම් ඒදී රූප නිරෝධයට සිතපත් වෙනවා. එතකොට මේ රූප නිරෝධයකට සිතපත් කර ගැනීමට නම් මේ පංචස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍යතාවය අනිවාර්යයෙන්ම තේරුම් ගත යුතුයි. ඒ වගේම ඒවා නිරුද්ධ වී යන ආකාරය දැකලා තිබෙන්නට ඕන. මේ අනිත්‍ය නිසාම නිරුද්ධ වී යන නිසාම. මේවා ඒකාන්ත වශයෙන්ම අනාත්මයි ආත්ම කියලා ගන්නට දෙයක් නැහැ කියන පැහැදිලි ප්‍රත්‍යක්ෂ අවබෝධය අනිවාර්යයෙන්ම ලබා තිබිය යුතුයි. මේ අනාත්ම ලක්ෂණය ගැන පැහැදිලි අවබෝධයක් ලබා නැත්නම් ඕක ඔය රූප නිරෝධයකට සිතපත් කරගත්තත් එයින් එහාට කටයුතු කරන්න බැරි වෙනවා. එම නිසා මේ ත්‍රිලක්ෂණයේ පිළිබඳව විශේෂයෙන්ම පංචස්කන්ධය අල්ලා ඇතිවන ත්‍රිලක්ෂණය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඇති කරගන්න එයින් ප්‍රධාන වන්නේ අනිත්‍ය නිරෝධ අනාත්ම කියන එකයි. අනිත්‍යයි නිරෝධය කියන එකේ වෙනස මේ අය දන්නා අනිත්‍ය කියන්නේ නිරන්තරයෙන්ම වෙනස් වෙවි වෙනස් වී යන ආකාරය. අපි හිතමු වේගයෙන් හුලං හමන තැනක අපි පහන් ටිකක් දැල්වන්න හදනවා. ගිනි කූරු ගගහ පහන් දැල්නවා දැල්නකොට දැල්න වෙලාවට එකපාරටම නිමිල යනවා. ආයෙත් දැල්ලනවා මේක අනිත්‍යයට යන. අපි හිතමු දැන් පහන් දැල්ලනවා දැල්ලලා නිමි නිමි යනවා. අපි කල්පනා කරනවා දැන් මේ පහන් දැල්ලලා වැඩන්නේ කොච්චර දැල්ලුවත් නිමනවා කියලා මේ ගිනි කෝරක් ගහවා පත් වුණා නිමුණා. නිමුණාට පස්සේ ඒක දිහා අපි බලාගෙන ඉන්නකොට මොකක්වත් නැහැ. ඒක නිරුද්ධ වෙලා. මේ වගේ අනිත්‍යෙන් අනිත්‍ය සහ නිරෝධය අතර වෙනසක් තියෙනවා. අනිත්‍ය කියන්නේ නිරන්තරයෙන් වෙනස් වෙවි වෙනස් වී යන එක. ඒ නිරන්තරයෙන් වෙනස් වී යන ධර්මතාවයන් සම්පූර්ණයෙන්ම නිවිලා ගියාට පස්සේ කිසිවක් නැති බව දැర్శණය වීම නිරෝධය කියන්නේ. මෙන්න මේ අනිත්‍ය නිරෝධය දකින්න ඕන. ඒ නිරෝධය දැක්කාට පස්සේ ඒ නිරෝධයට පත්වන ධර්ම තුළ මම මගේ ආත්මය මගේ ආත්මය කියලා ගන්නට කිසිවක් මෙහි නැහැ නේද කියන කරුණ නුවණින් ප්‍රඥාවෙන් දකින්නට ඕන. එවැනි කෙනෙකුට තමයි මේ රූප නිරෝධයට සිතපත් කරන පැහැදිලි එයින් එහාට නිවනට සිතපත් කරගත හැකි වන්නේ. ඒක නිසා ඒ විදිහට කටයුතු කරන්නට පුළුවන්. දැන් මේ රූප නිරෝධයට පත් කරගත හැකි ආකාර රාශියක් තියෙනවා. ඒකෙන් අපි කීපයක් පමණක් දැන් මේ ප්‍රකාශ කරන්නේ කවර ආකාරයකින් හෝ පිළිපැදීම තුලින් ඒ රූප නිරෝධයට සිදපත් කරන ඒ තුලින් නිවන් ලබා ගැනීමට හැකියාව ලැබේවා කියලා අදහස පෙරට කරගෙනයි ඒ කරුණ ඉදිරිපත් කරන්නේ. එතකොට අර කියන ලද අනිත්‍ය දුක්ඛ අනාත්ම විශේෂයෙන්ම අනිත්‍ය නිරෝධ අනාත්ම කියන කරුණු තුන ගැන පැහැදිලි අවබෝධයක් ලබා ගත යුතුයි ඒකට පස්සේ. අපි කායානුපස්සනාව ගත්තොත් එහෙම ආස්වාස ප්‍රස්වාස අරමුණට අරගෙන භාවනා කරන කෙනෙකුට යුගනන්ද භාවනාවක් වශයෙන් ආස්වාස් ප්‍රස්වාස අරමුණු අරගෙන භාවනා කරනවා නම් යුගනන්ද භාවනා කියන්නේ සමත විදර්ශනා දෙකම වැඩෙන ආකාරයෙන් කරන ලබන භාවනාවට කියන නම. එතකොට එහෙම කරන කෙනෙකුට ඔය සමතය වශයෙන් භාවනා කරනවා වගේ නෙවෙයි ආස්වාස් ප්‍රස්වාස ටිකක් ඕනකමින් ගන්නට සිදු වෙනවා ශේම වශයෙන් ගන්නට වෙනවා දීර්ඝ වශයෙන් ඕලා පෙති වශයෙන් ගන්නට වෙනවා මුළු ශරීරේ පුරාම ආස්වාස් ප්‍රස්වාස් පැතිරී යන ආකාරය දකින්නට පුළුවන් වෙනවා පුළුවන්කම තිබෙන්නට ඕන එහෙම කරන්නට ඕන ඒ වගේම සම්බතාය ප්‍රතිසංවේදී අවස්ථාවේදී මුළු ශරීරේ පුරාම ආස්වාස් ප්‍රස්වාස් පැතිරී යන ආකාරය දකින්නට පුළුවන්කම තිබෙන්නට ඕන මේ යුගනන්ද භාවනාව වශයෙන් එහෙම කරන කෙනා එහෙම දකිනකොට මේ ශරීරයේ ඇතුළ සම්පූර්ණයෙන් හිස් කෝරයක් වාගේ දස්ස වෙන අවස්ථාවකට මුහුණ පාන. ඒ කියන්නේ හරියට බෝනික් එක වගේ බෝනික්ගේ මතු පිටාම විතරයි ඇතුලේ කිසිවක් නැහැ. අන්න ඒ වාගේ තත්ත්වයක් තමාගේ ශරීරයේ දෙස බැලුවාම සිතට සම්පූර්ණයෙන් පෙනී යනවා. එහෙම පෙනී යනකොට ඇතුළත කුහරය තුළ ශරීරාභ්‍යන්තරයේ දිස්සන ඒ කුහරය තුළ සිත එහාට මෙහාට උඩට පහළට හරහට දිගට ඕනෑ පැත්තකට කිසිම පැටලීමකින් පැකිලීමකින් තොරව ගෙනියන්නට පුළුවන්. එතකොට පුදුම ශාන්ත නිවියාමක් තිබෙනවා. එතකොට මත පිට සියුම් සමවිතය තියෙන්නේ. මේ සමදේශ බලලා සිතින්ම මේ සම පැත්තකින් කපලා අයින් කළොත් එහෙම සම්පූර්ණ ඕනෙම රූපේ නිරුද්ධ වෙනවා. හිතට නොපෙනී ගිහිල්ලා ඝන කරුවරකට වාගේපත් වෙනවා. එහෙම නැත්නම් මේ විදිහට ඒ ඇතුලේ තියෙන ආකාශ ධාතුව පමණක් දැස්සේ වෙන විට මතු පිට තියෙන සමදේශ සිතින් බලලා ඒ සමමතු පිටින් සිත පහළට පහළට පහළට ගෙනියනවා නම් හරියට රෙදි කෑල්ලක් අතුල් ළඟන යනවා වාගේ. එතකොටත් ඒ සම සම්පූර්ණයෙන්ම නොපෙනී යනවා. එතකොට මුළු කයම නොපෙනී ගිහිල්ලා හිස් වූ භාවයකට සිතපත් කරගන්නට පුළුවන්. ඉතින් මේක එකපාරට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අර අනිත්‍ය නිරෝධය අනාත්ම ස්වરૂපය අවබෝධ කරගත යුතුයි. ඒ වගේම ඒ ප්‍රඥාව තුළින් ප්‍රඥාවට සම්පූර්ණාකාරයෙන් සමාධිය දියුණු විය යුතුයි. යුගනන්ද භාවනාවක් වශයෙන් ආනාපාන සති භාවනාව වැඩි යුතු වෙනවා. මෙතෙන්දී එතකොට කියනවා ඒ தත්ත්වයටපත් වුණොත් පස්සම්භයං කාය සංඛාරං කියලා කාය සංස්කාර සම්පූර්ණයෙන්ම නිවිලා ගිහිල්ලා. එතන කාය සංස්කාර කියන්නේ ආස්වාස් ප්‍රමාණ ප්‍රාස්වාස් වමනක් නෙවෙයි මුල් ශරීරේ. මේ විදිහට කටයුතු කරලා පුළුවන් කෙනෙකුට රූප නිරෝධයකට හිතපත් කරගන්න. ඒ කායන ප්‍රශ්නාය තවත් එකක් තියෙනවා පටික්කුල මනසිකාර කියලා පිළිකුල් භාවන. කොටස් 32ක් පිළිකුල් භාවනාවක් වශයෙන් අරගෙන භාවනා කරන කෙස්ලොම් නේදස් ආදී වශයෙන් අරගෙන මේ භාවනා කරන කෙනාට මේ කොටස් තමාට නිමිත්තක් වශයෙන් දැర్శණය වෙන අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ ඇස් දෙක පියාගත්තා හිටියන් Tamanට ඇස් දෙක අරගෙන හිටියා වගේ මේ ශරීරයේ ඇතුලේ තියෙන කොටස් පවා දැర్శණය වෙන අවස්ථාවක් වෙනවා. නිමිති වශයෙන් වැටෙනවා. මෙන්න මේ නිමිති වශයෙන් වැටෙන අවස්ථාවේදී මේ එක එක රූප කොටස සිතින් අරගෙන පැත්තකට දානවා. ඈත ඈතකට විසි කරනවා. කෙස් ටික ඔක්කොම හරියට බොරු කොණ්ඩයක් ගලවලා දානවා වගේ පැත්තකට විසි කරනවා. දත් ටික හරියට ගලවලා දානවා, බොරු දත් ටිකක් ගලවලා දානවා වගේ. හරියට කේ ගෙඩියක පොත්ත දෙනි ගහනවා, දෙනි ගහලා පැත්තකට විසි කරනවා වගේ සම සම්පූර්ණයෙන් ගලවලා පැත්තකට දානවා. මේ විදිහට ශරීරයේ එක එක කොටස ඔක්කොම එක එක එක එක එක එකක් අරගෙන සිතින් පැත්තකට විසිකාන්න පුළුවන් අර නිමිති දර්ශනය වුණාට පස්සේ කරන්නේ. ඒම වුණාට එනකොට ඔක්කොම කොටස් සම්පූර්ණයෙන් අයින් කළාට පස්සේ මුළු ශරීරයම නොපෙනී යනවා සිත ශූන්‍ය භාවයකට පිටපත් වෙනවා. ඕලාරික ශූන්‍යතාවයක් ඕලාරික රූප නිරෝධයක් එහිදී දක්නට ලැබේ. ඊට අමතර මේ කිලිකුල් භාවනා ටිකක් දිනු වෙලා ධ්‍යාන මට්ටමට සිතපත් වුණාට පස්සේ රූප එයින් එහාට රූප නිරෝධයකට සිතපත් කරගත හැකි ආකාරයක් තියෙනවා ඒක අපි පසුව කියන්නේ. එතකොට කායානුපස්සනා වහනා කරනකොට ධාතු මනසිකාර භාවනා කරන්න පුළුවන්. ධාතු පටවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායු ධාතු වශයෙන් අරගෙන භාවනා කරන්නට පුළුවන්. එහෙම කරනකොට මේවා නිත්‍යයි නිරුද්ධ විය යන ධර්ම අනාත්ම ධර්ම ආදී වශයෙන් පැහැදිලි අවබෝධයක් ලබා ගත්තාට පසුව තමන්ගේ මුළු ශරීරයේම තියෙන පඨවි ධාතුව මේකේ ආපෝ ධාතුව මේකේ තේජෝ ධාතුව වායෝ ධාතුව කියන්නේ මේවයි කියලා පැහැදිලිව දර්ශනය කරලා දකින්නට පුළුවන් වුණාට පස්සේ පඨවි ධාතුව වෙනම ධර්මයක් ඒක අයින් කරනවා තේජෝ ධාතුව වෙනම දෙයක් ආපෝ ධාතුව වායෝ ධාතුව තවත් ධර්මයේ කියලා මේවා සිතින්ම හතර පැත්තකට සම්පූර්ණයෙන්ම ඈඩ් කළොත් එහෙම එහිදීත් ඔය කියන ලද රූපයක රූප නිරෝධයකට සිදපත් කරගන්නත් පුළුවන් වෙනවා හැමෝටම මේවා කරන්න පුළුවන් කියලා මා කියනවා නෙවෙයි භාවනා දිනු කෙනෙකුට අනිවාර්යයෙන්ම කරන්නට පුළුවන්. ඊළඟට ඔය නවශීවිතක භාවනාවක් තියෙනවා මලමිනියක් අරගෙන කරනු ලබන භාවනාව. ඒ නවසීවිතික භාවනා ක්‍රමය අපි ඒ කියන ආකාරයට නොකර මරුණාට පස්සේ මේ ශරීරයේ විවිධාකාරයෙන් කුණේ කුණේ නැත්තටම නැති වී යන ආකාරය දැක දැක අධ්‍ය වෙනවා පස් වෙනවා ඔක්කොම දැක දැක ගිහලා ඇට සැකිල්ල පමණක් ඉතිරි වෙන ආකාරය දැක්කට පස්සේ ඒ ඇට සැකිල්ලත් එක එක ඇට කැලේ පුංචි ඇට කැලේ සිට ඉහළට ඉහළට ගත්තාට පස්සේ ඔක්කොම තියෙන පස්සේ පස්සේ පස්සේ යනවා කියලා අන්තිමට ඉතුරු වෙන දෙයත් පස්සන ආකාරය දැක්කාට පස්සේ සම්පූර්ණයෙන්ම රූප සිතට නොඇතිහි යන. එතනත් අනිත්‍ය දක්ෂය දකින්නට ඕනේ මේවා අනාත්මයි කියන එක අවබෝධ කරගන්න මේ අනිත්‍ය අනාත්ම දර්ශනය අවබෝධ කරගන්න නැතුවත් මේ தත්ත්වයට පත් කරන්න පුළුවන්. එහෙම අවබෝධ කරගත්තේ නැතුව පත් කරගත්ත කෙනෙකුට ඒකෙන් ප්‍රතිඵල ගන්න තිබුණා. එතකොට එහෙම නැත්නම් මේ ශරීරයේ රූප කොටස් ඔක්කොම අර ධාතු කොටස් අරගෙන භාවනා කරන කෙනා පටවියාපෝ තේජෝ වායු වශයෙන් දැකලා තියෙනවා ඊතාසියුන් රූප කොටස් කියලා. ඒ වගේම මලමිණියේ තියෙන පටවියාපෝ තේජෝ වායු ධාතු කොටස් හතර සම්පූර්ණයෙන්ම සුළඟේ පා කරලා හරිනවා වගේ පා කරලා හරින්නට පුළුවන්. එතකොට සම්පූර්ණයෙන්ම මේ කය නොත්තටම නැති යනවා නොපෙනී යනවා සිතට නොඇති යනවා දහත් මනස්කාරයේදීත් ඕක කරන්නට පුළුවන් වේදනානුපස්සනාව වරන් භාවනා කරන කෙනෙකුට රූපේ නිරුද්ධ කරන්නට පුළුවන් ඒක ඒකටත් අර අනිත්‍ය නිරෝධය අනාත්මය කියන කරුණ තුන ගැන පැහැදිලි අවබෝධයක් ඇති විය යුතුයි. එතකොට අපි හිතමු උදාහරණයක් තදබල දුක් වේදනාවන් දෙන්නේ. මේ දුක් වේදනාව දැනෙන ශරීර කොටස දේශ අවධානය යොමු කරලා එතන තියෙන රූපය මේකේ මෙතන දැනෙන නාමය මේකයි කියලා නාම රූප දෙක පළමුවෙන්ම වෙන් කරනවා. ඊට පස්සේ ඒ රූපයේ තියෙන සියුම් ධාතු කොටස් වෙන් කරන්නට පුළුවන් ඒවා නිරන්තරයෙන් ඇති වෙ තියෙන තියෙන තියෙන කාර්යීපත් කරන්න පුළුවන් දකින්නට පුළුවන් ඊට අමතරව විශේෂයෙන්ම කළ යුතුයි මේ වේදනාව දැනෙන විට මේක තමයි වේදනාව මේක තමයි ඒ පිළිබඳ තියෙන දුක් වේදනාව කියන සංඥාව මේක තමයි ඒ රූප කොටස කියලා ඒවා වෙන් වෙන් වශයෙන් දකින රූපස්කන්ධයත් වේදනාස්කන්ධයත් සංඥාස්කන්ධයත් මේවා හඳුනා ගන්නවා මේක රූපය කියලා මේ සංඥාව කියලා මේ වේදනාව මෙන්න මේ හඳුනා ගැනීම දැක්කට පස්සේ සම්පූර්ණම රූපේ නොපෙනී යනවා. ඒ කියන්නේ වේදනා සංඥා දෙක හඳුනා ගන්නකොටම රූපය කියන එක සිතේ තියෙන සංඥාවක් කියලා වැටෙනකොටම රූපේ කලවරක් වටනවා වගේ නැත්තටම නැති යනවා. චිත්තානුපස්සනාවේදී යෝ විමෝචන චිත්තං අවස්ථාවේදී රූප නිරෝධයේ සිතපත් කර ගන්න පුළුවන් භවනා දියුණු කෙනෙකුට ඒ ගැන කතා කරන්නේ නැහැ මිනිස්සු. දියුණු කෙනෙකුට හැර වෙන කෙනෙකුට ඒක කරන්නේ නැහැ. ඊළඟට ධම්මානුපස්සනාව ගත්තොත් පංචස්කන්ධ ධර්මයන් තියෙනවා. රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ. මේ සෑම එකක්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම ඒ වගේම අනිත්‍ය නිරෝධ අනාත්ම කියන කරුණ අවබෝධ වුණාට පස්සේ පංචස්කන්ධ ධර්ම තමාගේ සිතේට හොඳට පැහැදිලිව පේනවා නම් රූපස්කන්ධය වෙනම දෙයක් ඒක අයින් කරනවා කියලා අයින් කරනවා සිතෙන් වේදනා සංඥා සංඛාර විඥාන කියනවා වෙන වෙනම ස්කන්ධ ධර්මයේ කියලා සිතින් මේ ස්කන්ධ පහ පස් පැත්තකට අයින් කළොත් එහෙම එතනක් අය සම්පූර්ණයෙන්ම නොපෙනී යනවා සියුම් වෙලා නැත්තරම නැති යනවා නිරුද්ධ වෙනවා එහෙම නැත්නම් මෙතන තියෙනවා ධාතු හයක් අරගෙන මේ කියන්නේ ආයතන හයක් වශයෙන් අසංගත භාවනා කරන එකක් වෙන ධම්මානුපස්සනාවේ ආයතන භාවනාව. චක්ඛායතන, සෝතායතන, ගහනායතන, ජීවායතන, කායතන, මනායතන. මේ ආයතන හතේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ඒ වගේම අර නිරුද්ධ වීම සහ අනාත්ම ලක්ෂණය හරියට අවබෝධ කරගත්තාට පසුව ඇහැ සම්බන්ධ වූ සිතීරි ධර්ම ඔක්කොම චක්ඛායතනේ ඒක වෙනම කොටසක් ඒ වගේම කන හා සම්බන්ධව සිතිවිලි පොඩ්ඩක් ඔක්කොම සෝතායතන ඒක තමයි කොටසක්. මේ විදිහට හරියට කේක් ගෙඩියක් කෑලි හයකට කපලා හය පැත්තකට ඈඩ් කළාට පස්සේ මැද මොකක්වත් නැතු වෙනවා වාගේ මේ කොටස් හය ආයතන හය හය පැත්තකට අයින් කරන්න පුළුවන් සමාධියෙන් ප්‍රඥාවෙන් යුතුව එහෙම හරියටම සිතින් අයින් වෙන ආකාරය දැක්කොත් එහිදී සිත රූප නිරෝධයකට සිතපත් කර ගන්නට පුළුවන්. නැත්තම් නාම රූප වශයෙන් කෙනෙකුට දකින්නට පුළුවන් මේ පංචස්කන්ධ ධර්මය නැත්තම් අංග ශාසිත නාම රූප දෙකක් හැර මෙතන වෙන මොකක්වත් නැහැ නාමයේ වෙනම දෙයක් රූපේ වෙනම දෙයක් කියලා ඒ දෙක වෙන් කිරීම තුළිනුත් කෙනෙකුට රූප නිරෝධයේ සිටපත් කර ගන්නට පුළුවන් හැබැයි බොහෝ විට මේක සිදුවන්නේ කලාතුරකින් තියුණු ප්‍රඥාවක් නැත්තම් සිදුවන්නේ නමුත් ඒ නාම රූප දෙක හරියට පැහැදිලිව දැක්කාට පසුව නාම රූප දෙකක් හැර මෙතන වෙන මොකක්වත් නැහැ කියලා අවබෝධයෙන් යුතුව තමන්ගේ රූපස්කන්ධයේ මතු පිටින් සිත විශේෂිත පාදයේ දක්වා එක්පසකින් හරියට ලේසියකින් ශරීරයේ පිස දමාගෙන යනවාසේ සිත ගෙනියනවා නම් කිසිවක් නොසිතා සිත ගෙනියනවා නම් ඒ ගෙනියන විට අර මතු කලින් කලින් දැකපු නාම රූප ධර්ම පසුවට පසුවට දකින විට නැතිවි නැතිවි නිරුද්ධ වී නිරුද්ධ වී යන ආකාරය දැක දැකා එක කරන්නට කරන විට සම්පූර්ණයෙන්ම ශරීරේ නැත්තරම නැති යනවා නැති යනවා කියන්නේ සිතට වැටෙන්නේ මොකද මනසින් ගිහිල්ලා කරන ලබන ස්පර්ශය කැපී යන නිසා ඒක සිදුවන්නේ මනසේ ස්පර්ශය නිරුද්ධ වුණා නම් රූපේ නිරුද්ධයි මුළු ශරීරයම පිළිබඳ මනසින් මනස ගිහිල්ලා ස්පර්ශ කරන්නේ නැත්නම් ශරීරේ පේන්නේ නැහැ දැන් අපේ යටිපතුලට අවධානය යොමු කළොත් එහෙම දැන් පේනවා යටිපතුල නමුත් අවධානය යොමු කරන්න ඉස්සෙල්ලා යතු පිටලා තිබුණා කියලාවත් අපි දන්නේ තියෙනවා තිබුණාට දන්නේ. වැටෙන්නේ නැහැ සිත. මනස කියලා දැන් අපි අඩිපතුල කියනකොටම ස්පර්ශ කරලා ඉවරයි. ස්පර්ශ කරනකොටම මනසට ඒක පෙනිලා ඉවරයි. ඉතින් මේ මනසට පෙනෙන එක නැත්තටම නැති කිරීමයි මෙතනින් මම මේ කියන්නේ. එතකොට මේ මනසින් ස්පර්ශ කරන එක නතර කරන්න ප්‍රායෝගික ක්‍රියාදාමයක්. අනිත්‍ය, නිරුද්ධ වීම, අනාත්ම ලක්ෂණය දැකීම. ඔය තුنين තමයි ඒක දකින්නේ. නැත්නම් අර රූපාවච ධ්‍යාන වලට පත් කර ගැනීමක් නෙවෙයි මේදී කතා කරන්නේ. මේ විදිහට විවිධ ආකාර තියෙනවා මේ රූප නිරෝධයකට සිතපත් කරගත හැකි. මේක පත් කරගත්තාට පස්සේ මා කලින් කිව්වා ඕකෙන් ප්‍රතිඵල ගන්නට බෑ අර අනිත්‍ය අනාත්ම ආදී ලක්ෂණ පැහැදිලිව අවබෝධ කරගෙන නැත්නම් කියලා. ඒ ඉතින් එහෙම අවබෝධ කරගෙන සිටින කෙනෙකුට නම් මේ රූප නිරෝධයට සිතපත් කරගත්තාට පස්සේ කලබල වෙන්නේ නැතුව මේක ඉන්න පුළුවන් කාලය ටික ටික වැඩි කරගන්නට ඕන අදිෂ්ඨාන කරලා. යම් කිසි කෙනෙක් විදියකට සමාගයේ සිත තුළ සමාධිය දිනු වෙලා නැත්නම් රූපේ නිරෝධයේ සිටපත් වුණා ටික වෙලාවකින් විනාඩියක් දෙකක් වෙන්න පුළුවන් තමාට ඊටත් අඩු වෙන්න පුළුවන් ඕනනම් විනාඩි 4ක් 5ක් නැත්තරම නැතිලා යනවා තමන්ට ඒක නැතිලා යනවා එතකොට එහෙමනම් වෙන්නේ ඒක අදිෂ්ඨාන කරලා මෙතෙක් වෙලා පවතිව විනාඩි 15 තුළ පවතිව 20 තුළ පවතිව ආදී වශයෙන් අදිෂ්ඨාන කරලා භාවනා කරන ඉස්සෙල්ලා ඒක අදිෂ්ඨාන කරන්නේ අදිෂ්ඨාන කරලා ඒ தත්ත්වයටපත් වුණා පස්සේ ඒ කියන්නේ රූප නිරෝධයට සිතපත් වෙලා ඒක දකින අවස්ථාවේදී වෙන කිසිවක් හිතන්නේ නැතුව ඒක දෙසම සිතින් බලාගෙන ඉන්න ඕන. එතකොට ඒ කාල ඒ කාල සීමාව තුළ ඉන්න පුළුවන්. එහෙමත් ඉන්න බැරි නම් තමාගේ සිත තුළ සමාධිය සතිය දියුණු නැහැ. ඒකට මූලික හේතුව ඒකයි. ඒක නිසා සතිය දියුණු කරගන්නට බලවත්සේ උනන්දුවක් ඇතුව කටයුතු කිරීම ප්‍රධාන වශයෙන් කළ යුතුයි. ඊට අමතරව වෙනත් භාවනාවක් විදර්ශනා නෙවෙයි සමතේ දියුණු වන ආකාරයේ මෛත්‍රී ආදී ආනාපානාරි කවර භාවනාවක් හරි කරන සමතේ ටිකක් දියුණු කරගන්න ඕනේ. දියුණු කරගෙන ඉවරලා ඊට පස්සේ අර විදියට අදිෂ්ඨාන කළාට පස්සේ කැමති විදියකට ඉන්න පුළුවන්. ඉතින් මේවා දියුණු කරලා නැතුව එකපාරට මේ தත්යන් උද්ගත කරගන්නට පුළුවන් කියලා හිතන්නට එපා. දැන් මේ විදිහට මේක වැඩි වෙලාවක් ඉන්න පුළුවන් කාලය ඇති කරගත්තාට පසුව Taman නුවණින් දකින්නට ඕනේ. මෙතන මම කියන්න මගේ ආත්මය කියන්න මොනවද ඉතුරු වෙලා තියෙන්නේ? ඒ ඉතුරු වෙලා තියෙන්නේ හිස් බවක් සහ දැනෙන ස්වરૂපයක් පමණයි. ඒක තියෙනකොට මම මගේ කියලා කිව්වත් මේක නැති වෙලා නිරුද්ධ වෙලා යනවනේ. ටික වෙලාවක ඒක නැති වෙලා යනවා. ඒක අනිත්‍යයි. අනිත්‍යෙට ගියාට පස්සේ ඒක මොකක්වත් ඉතුරු නැහැ. නිරුද්ධයි. එතකොට නිරුද්ධ වෙච්ච ගේදී මම කියලා ගන්නට කිසිවක් ඉතුරු වෙන්නේ නැහැ. ඒක නිසා ඒක අනාත්මයි. මෙන්න මේ අවබෝධයේ පිහිටලා මේක අනිත්‍යයි මේක සංස්කාර ධර්මයක් අනාත්මයි කියලා වැටහෙනකොටම අවබෝධ වෙලා පෙනී යනකොටම ඒ ශූන්‍යතාවයට වඩා ගැඹුරු තත්යකට සිතපත් වෙනවා නිවී යාමක්. ඒ නිවීමත් අනිත්‍යයි අනාත්මයි සංස්කාර ධර්මයක් කියනකොට නිවනට සිතපත් කරගන්නට පුළුවන්. නමුත් මේක සමහරවිට කරන්නට බැරි වෙනවා. ඒ කරන්නට බැරි වන්නේ එකක් අර කලින් කියපු විදිහට සමාධිය දියුණු කරගන්නට අපොහසත් තියෙනවා. සමාධිය දියුණු කරලා තිබුණත් ඒ මට්ටමට සමාගයේ ප්‍රඥාව දිනු වෙලා නැහැ. විශේෂයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මයන් ගැන අවබෝධයක් ලැබලා තියෙන්න ඕන. ඒක නිසා මේ අයට මා කලින් කියලා තියෙනවා දුක්ඛ සත්‍ය පිළිසෙන් දකින්න දුක්ඛ සමුදය සත්‍ය ප්‍රහාණය කිරීම පිළිබඳ දේශනා දෙකක්. ඒ අනුව ඒක තව තවත් ගැඹුරින් ගැඹුරින් ඉතා පළල්ල Tamanටම වැටෙන ආකාරයෙන් ඒ දුක්ඛ සත්‍ය සහ සමුදය සත්‍ය ගැන පැහැදිලි අවබෝධයක් ඇති කරගන්න. මේ මේ අඩුපාඩු තිබුණට තිබුණොත් ශූන්‍යතාවයට සිතපත් කරගත්තත් ඒක කොච්චර අනිත්‍ය යනාත්මයි කිව්වත් යන්නේ එහාට යන්නේ. ඒක හිර වෙලා එතනම නතර වෙනවා. ඒක නිසා මේ අඩුපාඩු විමුක්ත පරිපාචනීය ධර්මයේ කියලා තියෙනවා. නිවන් යාමට නම් සිත තුළ දියුණු කරගත යුතු ධර්ම කිය. ඒවට තමයි විමුක්ත පරිපාචනීය ධර්ම. පරිපාචනය කරනවා කියන්නේ මෝරණ. අපි දියුණු කරගන්නවා කියන්නේ. ඒ ධර්ම වල අඩුපාඩුවක් තියෙනවා නම් නිවන් යන්නට බෑ. අපි ඔය නිකම් භාවනා කරනවා පොඩ්ඩක් වෙලා ඉඳගෙන ඒ ආස්වාස් ප්‍රසවාස නැත්තම් පිම්බෙනවා කියනවා වගේ කර කර ඉඳලා ඒ විමුක්ත පරිපාටින ධර්ම ඔක්කොම දිනු වෙනවා කියලා හිතන්නට එපා. ඒව දිනු කරගත යුතුයි. ඒක එකක් තමයි මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳ පැහැදිලි අවබෝධය. චතුරාර්ය සත්‍ය දකින්න නැතුව නිවන් දකින්නට බැරි බව බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරලා තියෙනවා. ඒක නිසා නිවන් යන්නට බලාපොරොත්තු වෙන කෙනා අනිවාර්යයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත යුතුමයි. එම නිසා ඒවැ යම් යම් අඩුපාඩු තියෙනවනම් තමාගේ සමාධියේ අඩුවක් තියෙන්න පුළුවන් සතිය අඩුවක් තියෙන්න පුළුවන් ඒ වගේම සම්මාදිට්ඨියේ අඩුවක් තියෙන්න පුළුවන් සම්මාදිට්ඨියට තමයි ඔය චතුරාර්ය සත්‍යයත් අයිති වෙන්නේ මෙන්න මේ අඩුපාඩු සකස්සාගෙන ඊට පස්සේ ඒ ශූන්‍යතාවයේ මේ ඉඳගෙන මේකත් අනිත්‍ය වූ සංස්කාරෝද අනිත්‍ය වූ ධර්මයක් සංස්කාර ධර්මයක් නිරුද්ධ වී යන ධර්මයන් මේක නිරුද්ධ වී ගියාට පස්සෙ මෙහි මම කියන්නට මගේ කියන්නට ආත්මයක් කියන්නට මොනවද ඉතුරු වෙන්නේ කියලා බලන්න. මේවා අනිත්‍යයි කියලා හිතනව නෙවෙයි. මේක නිට්ටයද අනිත්‍යද කියලා බලන්න. මේක සංස්කාර කියලා හිතනව නෙවෙයි. මේක සංස්කාර ධර්මයක් නොවේද කියලා බලන්න. මේ සංස්කාර ධර්මය නිරුද්ධ වෙනවා කියලා හිතනව නෙවෙයි. මේක නිරුද්ධ වී යන බව දකින්න. ඒ නිරුද්ධ වූ ගියාට පස්සේ මේක ආත්මයක් කියලා ගන්නට දෙයක් නැහැ කියලා හිතනවා නෙවෙයි. නිරුද්ධ වී ගියාට පස්සේ ආත්මයක් කියලා ගන්නට මොනවද මේක ඉතුරු වෙන්නේ කියලා ඒක දකින්නේ. යන්නේ දැකීම ඒ අවබෝධය නැත්තම් නිවන් ලබන්නට බෑ. ඒ හිතුව පමණයි. එම නිසා ඒ විදිහට කටයුතු කිරීම තුළින් මේ මේ රූප නිරෝධය ඉක්මවා යමින් ඒ ඊට පස්සේ ඇති වෙන්නේ නාම නිරෝධය නාමය නිරුද්ධ කළා නාම රූප ධර්මතා දෙකේම නිරෝධය අධ්‍යක්ීම තුළින් නිවනට සිතපත් කරගන්නට පුළුවන්. එහෙම කරනකොට ඔය ඔක්කොම දේවල් සම්පූර්ණ වෙලත් ඕවා අනිත්‍යයි අනාත්මයි කිව්වත් නිවනට යන්නේ නැති අවස්ථාවක් තියෙනවා. ඒ අවස්ථාව වෙන්නේ බොහෝ විට සතියේ සමාධිය අඩුපාඩුකම් නිසා. ඒ නිසා එවැනි කෙනෙක් නම් ඉන්නේ. ඒ කියන්නේ අර චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක් තියෙනවා, විමුක්ත පරිපාලන ධර්මයක් වැඩිලා තියෙනවා. ශූන්‍යතාවෙත් ඉන්න පුළුවන්. නමුත් ඒක ඉක්මවා යන්නට බෑ. ඉක්මවා යන්නට ඕනේ නම් තමාගේ සතිය සමාධිය බොහෝ දුරට දියුණු කර ගන්නට ඕනේ දියුණු කරගෙන ඉඳ ඉවර වෙලා ඒ ශූන්‍යතාවයේම ඉඳගෙන ඒකේ තියෙනවා හිස් බවක් සහ දැනෙන ගතියක් කියලා දෙකක්. කියන්නේ තමන්ගේ දැලීම පවතිනවා. ඒ වගේම ඒ දැලීමට අරමුණක් වන හිස් බවක් තියෙනවා. වෙන මොනවත් සංඥා නැහැ. අර නෝපිය අසංඥ සංඥාවක් නැතුවත් නෙවෙයි. මේ අරූපාවචර ධ්‍යාන තත්යකටපත් වෙලත් නෙවෙයි. විභූත සංඥේ. ඒ වගේම අන්න අසඤ්ඤිතත්වයකුත් නෙවෙයි. ඒ කියන්නේ ප්‍රකෘති සංඥාවලුත් මොකක්වත් නැහැ. නමුත් මෙතන සියුම් දැනීමක් තියෙනවා. ඒ දැනීමට අරමුණු වන හිස් බවක් තියෙනවා. මේක දෙකක් වශයෙන් දැකලා දෙක දෙපැත්තට සිතින් අයින් කරන්න බලන්න. හිස් භාවය වෙනම එකක්, ඒ දෙක දකින්න දේ වෙනම එකක්. මේක හරියට දැක්කහට පස්සේ ඊට වඩා ගැඹුරු ශූන්‍යතාවයකටපත් වුණොත් ඒකත් අනිත්‍ය අනාත්මයි කියලා මෙනෙහි කිරීම තුළින් නිවන දැකීම තුළින් නිවනට නිවනට සිතපත් කරගන්නවා. ඒකත් අපහසු වුණොත් එහෙම මේ ශූන්‍යතාවයේම ඉඳගෙන දැන් ඒක දැනෙන ගතිය Tamanට තේනවා ශූන්‍යතාවයේ තේනවා ටික ටික ටික ටික එහාට එහාට සිත ගෙනියන්න ශූන්‍යතාවයේම ඉන්නවා ඉඳ ඉඳගෙන ටික ටික ඒ දැනෙන ගතිය එහාට එහාට ගෙනියනවා. එහාට එහාට ගෙනියනකොට Tamanට තේරෙන්නට ඕන කලින් පැවති හිස් භාවයේ නෙවෙයි ඒ එහාට ගෙනියන අවස්ථාවේ දකින්න. කියන්නේ අතීතයේ හිස් භාවයේ දකින්නද බෑ. අනාගතයේ දකින්න ලබන හිස් භාවයේ නෙවෙයි එහාට එහාට ගෙනෙවට දකින්නේ වර්තමාන ස්නේ පවත්නෝ දෙයක්. සෑම ස්නේකම මේ සිත කාලය වෙනස් වී වෙනස් වී යන ඒක නිසා සෑම ස්නේක මේක වෙනස් වී අනිත්‍යද යන ස්නික වශයෙන් අනිත්‍යද යන දෙයක්. මේ ස්නික අනිත්‍යතාවය දකින්නට බෑ මේ හිස් භාවයේ නිරන්තරයෙන්ම තියෙන දෙයක් වශයෙන් ඉස්තර ධර්මයක් වශයෙන් බොහෝ දෙනෙක් හිතන්නේ. එතකොට මේ විදිහට සිස්භාවයෙන්ම පවත් හිත පවත්වාගෙන යමින් එහාට එහාට සිත ගෙනියනවා සිත ගෙනියනකොට අර දැනෙන මේ ශූන්‍යතාවියත් ඒ දැනෙන ගතියත් දෙකම නිරුද්ධ වී යනවා කලින් කලින් තිබුණ ඒවා නිරුද්ධ මෙන්න මේ නිරුද්ධ වී යාම දෙස පස්සට බලබලා බලබලා ඒ කියන්නේ පස්සට ඒක නිරුද්ධ වී යන ආකාරය දැක දැක දැක දැක එහාට ගෙනියනකොට ඔය ඔය ඒ දැනීම් මාත්‍යත් එකපාරට කඩාගෙන හැරිලා සම්පූර්ණයෙන් නිරුද්ධ වී යාමකටපත් වෙනවා තව ආකාර රාශියක් තියෙනවා ඒවා ගැඹුරු ප්‍රඥා තියෙන උසස් අධ්‍යක්ෂින් ලැබෙන ආයකල යුතු ඒවා. ඒ කියන්නේ ශූන්‍යතාවයේ තියෙන පංචස්කන්ධ ධර්මයන් දැකීම, හේතුඵල දැකීම ආදී කරුණු. ඒවා විස්තර කිරීමෙන් පළක් නැහැ, ප්‍රයෝජනයක් නැහැ. ওই විදිහට කටයුතු කිරීම තුළින් මේ ඇයට නිවනට සිතපත් කරගන්නට පුළුවන්කම ලැබේ. මේ දක්වා කියපු කරුණු වල කෙටි සාරාංශය මෙන්න මේකයි. සංඥා නිදානයි පపంచ සංකා. මේ සංඥා නිසා තමයි ප්‍රපංච ධර්ම ඔක්කොම ඇතිවන්නේ. ඒක නිසා එදිනදා ජීවිතයේදී බොහෝ විට ඇතිවෙන සංඥා තමාට පාලනය කරගන්නට පුළුවන් ඒ තුළින් ඇති වෙන චිත්ත සංස්කාර ධර්ම ගලා යාමක නතර කරන්නට පුළුවන් මේ සංඥා නිසා තමයි සංඥා ඇතිවන්නේ සිත ගිහිලා ස්පර්ශ කරන නිසා මේ සිතේ ස්පර්ශය තියෙන නිසා තමයි යෝනෑම අරමුණක් දැස්නේ වන්නේ ඒක නිසා යම් කිසි අරමුණක් නිරුද්ධ කිරීමට ඕන නම් සිත ගිහිලා ස්පර්ශ කරන එක නතර කළ යුතුයි ඒ ස්පර්ශ කිරීමේ ක්‍රියාදාමයක් තමයි මේ අපි ප්‍රකාශ කළේ ඒ ක්‍රියාදාමයේ අනුගමනය කිරීම තුළින් කිසිම සංඥාවක් ප්‍රකෘති සංඥාවක් නැතුව විසඤ්ඤ සංඥාවකුත් නැතුව ඒ වගේම විභූත සංඥාවකුත් නැතුව සංඥාවකින් තොරවත් නැතුව පවත්නා වූ නාම රූප නිරෝධයේ සිටපත් කර ගන්නට පුළුවන්කම ලැබෙනවා ඒක කරගත හැකි ආකාර කීපයක් අපි ප්‍රකාශ කරේ නාම රූප දැකලා ඒක වෙන් කරන ආකාරයක් තියෙනවා පංචස්කන්ධ දැකලා ඒක දකින ආකාරයක් තියෙනවා ආයතන වශයෙන් දැකලා දකින්න පුළුවන් ඒක නැත්නම් වේදනාව අරගෙන ඒක දකින්න පුළුවන් නැත්නම් කයේම කොටස් සංආසස් ප්‍රසආසාරේ නැත්නම් පිළිකුල් කොටස් හරි නැත්නම් ධාතු මනසිකාර භාවනාව හරි එහෙම නැත්නම් මරණානුස්සති භාවනාව හරි අරගෙන ඒක කරන්න පුළුවන් මේ කවර ආකාරයකින් හරි Tamanට හැකි ආකාරයකින් කරලා බලන්න කරන්න පුළුවන් නම් කීප ආකාරයකින් හැම ආකාරයකින්ම කරලා බලන්න වෙලාවට පස්සෙ ඒක ඉන්න පුළුවන් කාලය ටික ටික වැඩි කරගන්න වැඩි කරගන්නට බැරි නම් සතිය සමාධිය දියුණු කරගන්න ඊට පස්සේ වැඩි කරගන්න පුළුවන් වේවි. එහෙම වැඩි කරගත්තාට පස්සේ ඒකත් සංස්කාර ධර්මයක් අනිත්‍ය යනාත්මයි කියලා මෙනෙහි කරලා නිවන සිද්ධාත් කරගන්නට පුළුවන්. එසේ නොහැකි වෙනවා නම් විශේෂයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය ගැන පැහැදිලි අවබෝධයක් ඇති කරගන්න සතිය සමාධි ප්‍රඥා සම්මාදිට්ඨිය කියන අංගයන්ගේ යම් අඩුපාඩු තියෙනවා නම් ඒවා සකසා ගන්න. එහෙම සකසාගෙන ඉවරලා ඒ කිය මම කාකාල් කීපයක් කියව නිවන් යාමට ශූන්‍යතාවේ ඉක්මවා ගොසින් නිවන් යාමට හැකේ කෙසේද කියලා ඒක කවර ආකාරයක් හරි අනුගමනය කිරීම තුළින් නිවන සිතපත් කරගන්නට උත්සාහ ගන්න. ඒ කිරීමෙන් මේ ඇයට නිවන ඉන්සන්සියමට වාසනාව සත්‍ය උදා වේවා කියලා ආශිර්වාද කරලා මේ දේශනාව දැන් නිම කරනවා දෙවියන් අපිටින් දෙමු ආකාශත්කාච කියන පාඨය කියමු ආකාශත්තාජ බුම්මඨා දේවානාගාමයි දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චනන්දක්ඛන්තු ශාසනං ආකාශත්තාජ බුම්මඨා දේවානාගාමයි දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චනන්දක්ඛන්තු දේශනං ආකාශත්තාජ බුම්මඨා දේවානාගාමයි දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චනන්දක්ඛන්තු මම් පරන්ති ප්‍රාර්ථනා කරන්නේ මිනා පුඤ්ඤ කම්මේන මාමේ බවට සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍ත්‍යා ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛයාවන් හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු මේ කළ සීලෝම කුසල සත්‍ය මේට නිවන සැනසීමට වාසනාව ශක්තිය උදා වේවා අභිවාදන සීලස්ස නිච්ඡං උද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සබ්බ සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිඤ්ජතු නිවස්සුම අත්පත් වේවා